හොඳයි පින්වත්නි අපි හවස් වරුවේ සාකච්ඡා කරමු කියලා කිවි ටිකක් කෙටි සූත්‍රයක්. නමුත් දීර්ඝව ඕන තරම් කරුණු සඳහන් කරන්න පුළුවන් සූත්‍රයක්. මේ සූත්‍රයේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ පංචාංගික වර්ගය තමයි සඳහන් වෙන්නේ. අංගුත්තර නිකායේ පංචක නිපාතේ පංචාංගික වර්ගයේ සඳහන් වෙන අනුග්‍රහිත කියන සූත්‍රය. මේ සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ ආරම්භ කරලා තියෙනවා පංචහි භික්කවේ අංගේහි අනුග්‍රහිතා සම්මා දිට්ඨි චේතෝ විමුක්ති පලාච චේතෝ විමුක්ති පලානි සංසාච පඤ්ඤා විමුක්ති පලාච හෝති පඤ්ඤා විමුක්ති පලානි සංසාච කියන දේශනාව ආරම්භ කරනවා මහණෙනි අංග පහකින් අනුග්‍රහ කරන ලද සම්මා දිට්ඨිය චේතෝ විමුක්ති ඵලය ආනිසංස කරගෙන තියෙනවා පඤ්ඤා විමුක්ති ඵලය ආනිසංස කරගෙන සිටිනවා කියලා සඳහන් කරනවා. මහණෙනි අංග පහකින් අනුග්‍රහ කරන ලද සම්මා දිට්ඨිය චේතෝ විමුක්ති ඵලය ආනිසංස කරගෙන තියෙනවා. පඤ්ඤා විමුක්ති ඵලය ආනිසංස කරගෙන තියෙනවා. අංග පහකින් අනුග්‍රහ කරන ලද සම්මාදිට්ඨිය. එතකොට මේ අංග පහකින් අනුග්‍රහ කරන ලද සම්මාදිට්ඨිය කියලා සඳහන් කරාම එතන පැහැදිලි කරනවා මේ මේ ශාසනයේ සඳහන් කරන සාමාන්‍ය සම්මාදිට්ඨිය ගැන නෙමෙයි කතා කරන්නේ කියලා. එතකොට මොකද්ද මේ ශාසනයේ සඳහන් කරන සාමාන්‍ය සම්මාදිට්ඨිය? මේක විශේෂ සම්මාදිට්ඨියක් නම් සාමාන්‍ය සම්මාදිට්ඨිය නෙමෙයි නම් මොකද්ද මේ සාමාන්‍ය සම්මාදිට්ඨිය කියන කාරණාවත් අපි දැනගන්න ඕනේ. මෙතන මේ වේශති වස්තුක සම්මාදිට්ඨිය කියලා එකකුත් තියෙනවා කාරණා 20ක්. තව සම්මාදිට්ඨියක් තියෙනවා දසවස්තුක සම්මාදිට්ඨිය. එතකොට මෙතන මේ සාමාන්‍ය සම්මාදිට්ඨිය මේ ශාසනය සඳහන් කරන කියන කාරණාවට ඔය දසවස්තුක සම්මාදිට්ඨිය අන්තර්ගතයි. එතකොට ඇයි ඒකට සාමාන්‍ය සම්මාදිට්ඨිය කියලා කිව්වේ? ඒකට එහෙම කියන්නේ මේ ශාසනයට යම් කෙනෙක් එළඹෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ පුජ්‍යලයා හරියටම මේ ශාසනයේ සමාජිකයෙක් වෙන්න නම් මේ දසවස්තුක සම්මාදිට්ඨිය දරන්නම ඕනේ. මේ සම්මාදිට්ඨිය නැතුව අපි මේ කරන පින්කම් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා උපතින්ම මේ දසවස්තුක සම්මාදිට්ඨිය අපිට තියෙන්න ඕනේ. ඉතින් උපතින් මොක දැනෙන්නේ නැහැ. ඒ සම්මාදිට්ඨිය පිළිගන්න ඕනේ මේ ශාසනයට එන්න. ඒකයි සාමාන්‍ය සම්මාදිට්ඨිය. එතකොට මොකක්ද මේ සාමාන්‍ය සම්මාදිට්ඨිය කියලා කියන්නේ? දැන් ඔක පිළිගන්නත් ශාසනයට එන්නත් ඒක මොකක්ද කියලා දැනගන්න ඕනේ නේද? ඒකේ කාරණා 10ක් තියෙනවා. ඒ කාරණා මේ අය නොදන්නව නෙමෙයි දසවස්තුක සම්මාදිට්ඨිය කියහම තේරුම් නැති වුණාට සමහර වෙලාවට මේ කරුණු 10 කියාගෙන ගියහම ඔබ දන්නවා හැබැයි ඒ කරුණු ඔබ නොපිළිගන්නවමත් නෙමෙයි පිළිගන්නවා. හැබැයි ඒකෙන් ටිකක් පිළි අරගෙන ටිකක් බැහැර කරන්න බෑ. එහෙමනම් මිත්‍යා දෘෂ්ටියක් කියලා සඳහන් කරන්නේ. ඒ කියන්නේ තාම බුද්ධ ආගමට හරියටම ඇවිල්ලා නැහැ කියන එකයි. පළවෙනි එක තමයි අක්ති දින්නම් දුන් දෙහි විපාක ඇත. දෙවෙනි කාරණාව අක්ති ඉට්ටං මහා පූජාවේ විපාක ඇත. ඒ කාරණා දැන් දන්නවා. මල් එකක් පූජා කරනවට දෙකක් පූජා කරනවට වඩා මල් 5000ක් පූජා කරන කානිසංශ වැඩි. එතකොට තමයි පාරමිතා වැඩෙන්නේ. දැන් එතකොට මෙවුවා හැබැයි පිළිගන්නේ නැති කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය අහනවා ඇයි ඔච්චර මල් කඩලා මල් ගොඩවල් ගහලා පන්සල් අපිරිසිදු කරලා නහත්ති කරලා පරිසරය විනාශ කරන්නේ ඇයි? ඇයි ඔච්චර පූජා කරන වෙලාව මලක් දෙකක් පූජා කරාම හොඳ නැද්ද කියලා අහන අයත් ඉන්නවා. ඒ කියන්නේ එහෙනම් මහා පූජාවේ විශේෂ විපාක ඇත කියන කාරණාව පිළිගන්න අකමැති. අත්ති දින්නම් දුන්නහම ලැබෙනවා කියන කාරණාව පිළිගන්නෙත් නැහැ. සමහර කෙනෙක් හිතුවේ මං හම්බ කරගත්ත දේ දුන්නහම මට නැතුව ගියා කියලා මට හිස් වුණා අඩු වුණා. ඒ හින්දා දෙන්න එපා. තෝදෙය ආදී අයත් කීවේ එහෙමයි. ආර්ථික විශේෂඥයත් කීවේ ආර්ථිකය රැස් වෙන්න නම් හම්බ කරපු දේ දෙන්න එපා. කාටවත් නොදී නොදී රැස් කරන්න. එහෙමයි කිව්වේ. එහෙනම් අත්ති දින්නනේ එහෙම නෙමෙයි දුන්නහම රැස් වෙන ක්‍රමයක් මේ ශාසනයේ තියෙනවා. අත්ති ඉට්ටං මහා පූජාවේ විපාක වෙනම වෙනම තියෙනවා. අත්ති හුතං ආහූත සංඛ්‍යාත දානයක් තියෙනවා. අපි හම්බ කරපු දේවල් ඔක්කොම පරලොවින් ලබා ගන්න පුළුවන් ක්‍රමයක් මේ ශාසනයේ තියෙනවා. දැන් අපි හම්බ කරපු ඔක්කොම මෙහෙ දාලානේ යන්නේ. අපි ඒවා මෙහෙ දාලා යනවා. නමුත් ඒ ඔක්කොම කන්නේ. අපි මොනවද දෙන්නේ? අපි මොනවද හම්බ කළේ? ඒ හම්බ කරපු දේවල් දුන්නහම පරලොවෙන් එවුවා ඒ විදිහටම ඒ විදිහටම හම්බ වෙනවා. ඒ හම්බ වෙන ක්‍රමය මෙහෙදි දන් දීලා ගියහම එහෙදි හම්බ වෙනවා. ඒක මේ ශාසනයේ සම්මාදිට්ඨිය. යමෙකුට ඕක තේරුම් ගන්න බැරි නම් පිළිගන්නේ නැත්නම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒක දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් එකක්. ඒක පිළිගන්න එක දසවස්තික සම්මාදිට්ඨියෙන් එකක්. එහෙනම් මේ ජීවිතෙන් ආහාර පාන දන් දුන්නාම ඊළඟ ජීවිතෙන් අපිට ආහාර පාන හම්බ වෙනවා. ආහාර දුන්නාම ආහාර, පාන දුන්නාම පාන, වස්ත්‍ර දුන්නාම වස්ත්‍ර, සුවඳ දුන්නාම ප්‍රඥාව වගේ දේවල්, පහන් පූජා කරාම දැස් ලැබෙනවා, හොඳ රැස් ලැබෙනවා. ආවහන් වගේ දේවල් පූජා කරාම ඊටාම සැප සහිත යානවාහන ලැබෙනවා. ඒ වගේ මේ දස දාන වස්තුවක් දානය පිළිබඳව වෙනම දේශනා කරලා තියෙනවා. මෙලවින් දුන්නාම පරලොවින් ලැබෙනවා. ඒකයි මේ අත්ති අත්ති හුතං කියලා කියන්නේ. අත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ. අත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ. මේ ලෝකේ අපි කරන හොඳ සහ නරක කියන මේ දෙකේම විපාක තියෙනවා. අනිවාර්යෙන් අපි කරන හොඳ නරක දෙකේම විපාක විපාක ලැබෙනවා. ආන් ඒක පිළිගන්න එක සම්මාදිට්ඨිය, ඒක නොපිළිගන්න එක මිත්‍යා දෘෂ්ටියක්. එහෙනම් අපි මෙහෙදි කරන හැම හොඳටම විපාක අපිට පරලෝකදී හම්බ වෙනවා. අපි මෙහෙදි කරන හැම වරදකම විපාක අපිට පරලෝකදී හම්බ වෙනවා. ආන් ඒ නිසා ඒක දරන්න ඕනේ. ඉතින් මේක ලෞතර බුද්ධ ශාසනයක කෙනෙකුට දරන්න බැරි නම් මොනතරම් අවාසනාවන්තකමක්ද? නමුත් පසේ බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල මේ කාරණාව හොඳට දරාපු අය හිටියා. ඒ ලෞතර ශාසනය නැතුව මෙලවින් දුන්නාම පරලොවින් ලැබෙනවා කියලා. ඒකට උදාහරණ ඕන තරම් මේ පිටකේ පුරාම තියෙනවා. අපි එක උදාහරණයක් විතරක් සඳහන් කළොත් සුඛ සාමණේරයන්ගේ වස්තුව. අපේ අහලා ඇති සුඛ සාමණේරයන්ගේ කතාව. පඬිත සාමණේරයන්ගේ කතාවට ඊටාම ඊටාමත්ම සමානයි. සුඛ සාමණේරිය චරිත මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙක්. අවුරුදු 7 දී තමයි මහාන වෙන්නේ. පඬිත සාමණේරයෝ වේල්ල දැකලා කම්මල දැකලා, වඩුමඩුව දැකලා, හිත්පිත් නැති යකඩ කීකරු කළා, හිත්පිත් නැති ලී කීකරු කළා, හිත්පිත් නැති වතුර කීකරු කරගෙන කුඹරට අරන් ගියා. මේකටවත් හිත්පිත් නැහැ. නමුත් හිත්පිත් නැති දේවල් කීකරු කරලා මේගොල්ලෝ අපූර්ව නිෂ්පාදනය කරලා සතුටු වෙනවා. එහෙනම් පඬිත જાතියක ඉපදිච්ච මට හිතක් තියෙනවා. හිතක් තියෙන මම මගේ හිත කීකරු කරගත්තොත් කොච්චර ලස්සන වෙයිද? ඒ හින්දායි සරියුත් මහරහතන් වහන්සේට කිව්වේ ස්වාමීනි ඔබ වහන්සේගේ පාත්‍රාසය උරු ගන්නවා නම් මම අද පින්දපාති වඩින්නේ මම ශ්‍රමණ ධර්මයේ සම්පූර්ණ කරන්න කුටියට යනවා කියලා. හැබැයි සාමණේර යනවා නම් යන්න. මගේ පාත්‍රාසය උරු මට දෙන්න. හැබැයි කුටිය ඇතුළට වෙලා ගිහිල්ලා ශ්‍රමණ ධර්මයේ සම්පූර්ණ කරන්න කියලා යතුරු දුන්නා. ආපහු හැරිලා කියනවා ස්වාමීනි මට දානි ටිකක් ගේනවද කියලා ඇහුවා ගේන්නම් කිව්වා. හැබැයි නිකම්ම නම් එපා රේමස් සහිත ඇල්හල් බත් මට ඕනේ කියලා කිව්වා. සාමණේර මට හම්බ වෙයිද කියලා කිව්වා. ඒ වෙලාවේ සඳහන් කළා ස්වාමීනි ඔබ වහන්සේගේ පිනට හම්බුනේ නැත්නම් මගේ පිනට හම්බෙනවමයි කියලා. ඒ පෙර ඈත භවයක මහ දුගිය වෙලා දුප්පත්ව ඉපදිලා ඉඳලා ලෞතර බුදු කෙනෙකුට දාන්නයක් දීලා. එදා දානෙ දුන්න රේමස් සහ ඇල්හල් බත්. ඒකයි කියන්නේ ඔබ වහන්සේගේ පිනට හම්බුනේ නැත්නම් මගේ පිනට හම්බෙනවා කියලා. ඊට වඩා වෙනස් සුඛ සාමණේරයෝ ඒත් වේල්ල දැක්කා, කම්මල දැක්කා, වඩමුළුව දැක්කා. ඒවට හිතෙත් නැති බවක් දැනගත්තා. එහෙනම් මට හිතක් තියෙනවා ඒ හිත කීකරු කරගන්න මම යනවා ස්වාමීන් වහන්සේගේ පාත්‍ර සිවුරු ගන්න කිව්වා. උන්වහන්සේ කිව්වා දෙන්න සාමණේර මම ගන්නම්. උන්වහන්සේට යතුරු දුන්න වසන ගර්භයේ ඇතුළට එලා ශ්‍රමණ ධර්මයේ පුරන්න. උන්වහන්සේත් මගට හැරිලා කියනවා ස්වාමීනි මටත් දාන ටිකක් ගේනවද කියලා ඇහුවා. මේ අවුරුදු 7 පොඩි එක්කෙනෙක්. ගේන්නම් සාමණේර. හැබැයි ආයි කියනවා ස්වාමීනි නිකන් ළඟපා මට ව්‍යංජන 100ක් සමග අද දාන වේලක් ඕනේ කියලා. සාමනීර මට හම්බ වෙයිද කියලා. ඔබ වහන්සේගේ පිනට හම්බෙන්නේ නැත්නම් මගේ පිනට හම්බෙනවා අරන් ඉන්න කිව්වා. එයි එහෙම කියන්නේ මගේ පිනට හම්බෙනවා කියලා. පෙර භවයක පසේ බුදු කෙනෙකුට ව්‍යංජන 100ක් එක දානයක් දුන්නා. ආන් ඒ දානේ දීපු දවසේ ප්‍රාර්ථනාවක් කළා. මේ දාන වේල පූජා කරන්නේ කොච්චර කල් වැඩ කළාද? තුන් අවුරුද්දක්. තුන් අවුරුද්දක් රැඳවල් දෙකේම බැල මෙහෙවරකම් කෙරුවා. Tamanට කණ්ඩ බත් තේලක් හම්බ කරගන්න. ඒ කියන්නේ ඒ අවුරුදු තුනම කෑවේ නැද්ද? කෑවා. ගන්ධක කියන සිටුවරයා පසළොස්වක දවසට කන කෑම වේල කහවණු ලක්ෂයක් වටිනවා. එදා මෙයා දුගියෙක්. දුගියා එදා සිටුවරයා කනව බලන්න කෑම කනව බලන්න ගිහිල්ලා සුවඳ ඉවසන්න බැරි හින්දා මිත්‍රයාට කිව්වා මට බත් කටක් ඉල්ලලා දෙන්න කියලා. දෙන්න බෑ කිව්වා. දුන්නේ නැත්නම් මම මැරෙනවා කිව්වා. මැරුණට කමක් නැහැ දෙන්න බෑ කිව්වා. ඊට පස්සේ අර මිත්‍රයා කිව්වා අනේ ස්වාමීනි ජීවිත දාණය දෙනවා කියලා හරි බත් කටක් දෙන්න කියලා. ඒ වෙලාවේ කිව්වා දෙන්නම් එහෙනම් තුන් අවුරුද්දක් මගේ ගෙදර රෑ දවල් දෙකේම වැඩ කරන්න කිව්වා. බත් කටක් දෙන්න. තුන් අවුරුද්දක් වැඩ කරන්නලු බත් දෙන්න නම් කියලා කිව්වා. වැඩ කරන්නම් කිව්වා. අපි නම් කියයිද එහෙම? බත් වේලක් හම්බ තුන් අවුරුද්දක් රෑ දවල් දෙකේම. ආන්ගේ තුන් අවුරුද්දම බැල මෙහෙවරකම් කරලා හරියටම වැඩ කරලා සිටුතුමාට දැන්නලා කෑම වේල දෙන්න ඕනේ කිව්වම සිටුතුමා කිව්වා මම නානතනින් නාන්න දෙන්න. මම කෑම කන පලිඟු මාලිගාව ඇතුලේ කෑම දෙන්න. මගේ පලිඟු පුටුවේ ඉඳ ගන්න දෙන්න. මගේ පලිඟු මේසෙම ළඟට දෙන්න. මගේ පලිඟු පිඟාන මේ ඔක්කොම කහවණු ලක්ෂේ ලක්ෂේ වටිනවා. ඒ වාගේ පිඟානක්ම දෙන්න. ඒ පිඟාන තියාගන්න කහවණු ලක්ෂයක් වටින දරණුවක් තියෙනවා එකක් පළිඟු. ඒ දරණුව උඩ පිඟාන තියලා වෑංජන 100ක් සහිතව කහවණු ලක්ෂයක් වටින කෑම වේල මෙයාට දෙන්න කිව්වා. තුන් අවුරුද්දක් බල මෙහෙවරකම් කරලා ලබාගත් කෑම වේල කණ්ඩ කෑම ආහාරයට ගන්න කියලා ගිහිල්ලා අත තියනවත් එක්කම පසේ බුදුරජාණන් වහන්සේ වැඩියා. ආන් ඒ වෙලාවේ තීරණය කළා ස්වාමීනි තුන් අවුරුද්දක් දුක් විඳ මේ කෑම වේල වෙනුවෙන් හැබැයි සංසාරේ දන් දීපු නැති හින්දාමයි තුන් අවුරුද්දක් බක්තේලකට දුක් වෙන්නේ. මට මෙලවෙන් සංග්‍රහ එපාමයි. මම මේක ඔබ වහන්සේට පූජා කරනවාමයි. ස්වාමීනි මට සසර වසන තාක්කල් නිවන් දක්නා ජාති දක්වා මේ වාගේ ප්‍රණීත ආහාර හිග වෙන්න එපා කියලා දන් දුන්නා. එහෙනම් එතන තිබුණා නේද මේ කරන යහපත් කර්මයේ ප්‍රතිඵල තියනවා කියලා. ඒකනේ නිවන් දක්නා ජාති දක්වා මට අදු වෙන්න එපා කියලා කිව්වේ. එහෙනම් එතකොට ඒ සම්මාදිට්ඨිය තිබ්බේ අබුද්ධෝත්පාද කාලයේද අබුද්ධෝත්පාද කාලයකත් ඒ සම්මාදිට්ඨිය මිනිස්සුන්ට තිබුණා නම් පරලොවින් ලැබෙනවා කියලා මේ බුද්ධාන්තරයක් තියෙන කාලේ කෙනෙක් අහනවා නම් මෙලවින් දුන්නහම පරලොවින් හම්බ වෙනවද කියලා ඒ මිනිස්යාට බුද්ධාන්තරයක හම්බෙච්ච ජීවිතෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ආන් ඒ හින්දා අපි මෙලව කරන හොඳ නරක දේවල් වල විපාක විපාකේ තියෙනවා. ඒක තමයි හතරවෙනි සම්මාදිට්ඨිය. ඊළඟට මෙන්නතේ පස්වෙනි එක සිහිපත් කරනවා අත්ති අයං ලෝකෝ මෙලවක් ඇත. එක් සම්මාදිට්ඨියක්. මෙලවක් ඇත. පරලොවක් ඇත. මෙහෙදි මැරෙන අය ගිහිල්ලා වෙන ලෝකෙක ඉපදිනවා. එහෙන් මැරෙන අය ඇවිල්ලා මේ ලෝකෙත් උපදිනවා. එහෙනම් මෙහි ඉන්න අයට යන්න තැනකුත් තියෙනවා. එහි ඉන්න අයට ඇවිල්ලා ඉන්න තැනකුත් තියෙනවා. මෙලොවක් ඇත, පරලොවක් ඇත. ඒක සම්මාදිට්ඨිය. සමහර අය අහනෝනේ මෙරළ ඉපදෙනවද කියලා. සමහර අය අහනෝනේ කොහොමද පිළිගන්නේ කියලා. තව සමහර අය අහනෝනේ විද්‍යාවෙන් තහවුරු කරලා නැහනේ. එතකොට අපි කොහොමද විශ්වාස කරන්නේ කියලා. ඒ කියන්නේ විද්‍යාඥයා සරණ ගිහිල්ලා තියෙනවා භාග්‍යතුන් හසි සරණ ගිහිල්ලා නැහැ. පිළිතේ මෙරළ ඉපදෙන්නේ නැත්නම් මෙච්චර දුක් විඳින්න ඕනේද? අපි මේ ඔක්කොම දුක් විඳින ඒ වැඩේ කරගන්නේ. මරලා ඉපදෙන්නේ නැත්නම් මේ කිසිම දුකක් විඳින්න ඕනේ නැහැ නේ අපිට. මේ ලෝකේ කරන්න තියෙන හැම දෙයක්ම කර කර ජීවත් වෙලා මැරලා යනවා. ආයි උපදින්නේ ඉතින් ඒක විශ්වාස කරගන්න පිළිගන්න බැරි මහ දැනුගත් කියන අය අපේ සමාජයේ ඉන්නවා. නමුත් අත්ති ආයන් ලෝකෝ අත්ති පරෝ ලෝකෝ ඒක දරන්න ඒක දරන්න ඕනේ. අත්ති මාතා අත්ති පිතා අම්මා සහ තාත්තා එහෙම දෙන්නෙක් මේ ලෝකේ ඉන්නවා. සාමාන්‍ය දෙන්නෙක්ද? නෑ අති විශේෂ දෙන්නෙක්. අන් ඒක දරන්න ඕනේ. මවෙක් ඇත, පියෙක් ඇත කවුරු හරි කියනවා නෑ කියලා ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒක හත අට කාරණා දෙක නවවෙනි කාරණාව අත්ති සත්තා ඕපපාතිකා. ඕපපාතික සත්වයේ ඇත. ඒ කියන්නේ මවෙක් නැතුව පියෙක් නැතුව උපදින සත්වයෝ ඉන්නවා. කවුද? නිරිසත්තු දෙවිවරු බ්‍රහ්මයෝ මනුස්ස ලෝකෙත් ඉපදෙච්ච ඇතැම් අය ඉන්නවා ඕපපාතිකව විශේෂයෙන් අම්බපාලි වාගේ අය. ඊටාම කලාකෘතියෙන්. එහෙනම් ඕපපාතික සත්‍යයේ ඇත කියන කාරණාව පිළිගැනීම සම්මාදිට්ඨියක් නැත කියලා කෙනෙක් කල්පනා කරනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. අවසාන කාරණාව සිහිපත් කරනවා දසවස්තුක සම්මාදිට්ඨියේ අත්ති ලෝකයේ සමන බ්‍රාහ්මනා සමග්ගත සම්මා පටිපන්නායේ ඉමංච ලෝකං පරංච ලෝකං සයන් අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති ඒ කියන්නේ ලෝකේ පහළ වෙනවා කාලයකට පස්සේ ඊටාම විශේෂ පුද්ගලයෝ ලෞතර බුදුරජාණන් වහන්සේලා වගේ උත්තරම ලෝකේ පහළ වෙනවා කියන එක පිළිගන්න ඕනේ ඒක නොපිළගන්න එක මිත්‍යා දෘෂ්ටියක්. එහෙමනම් මෙන්න මේ ටික තමයි මේ දසවස්තුත සම්මාදිට්ඨිය. ඒක මේක වඩා ගැඹුරින් විස්තර කරන්න ඕනේ. එතකොට මෙතන සඳහන් කරන්නේ මේ සූත්‍රයේ මේ ශාසනය උගන්වන සාමාන්‍ය සම්මාදිට්ඨිය ගැන නෙමෙයි මේ කතා කරන්නේ කියලා කියන්නේ මේ කාරණාව. මේ වගේ දේවල් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මොකද ඒව ගැන කතා කරන්න දෙයක් නෑ මිනිස්සු ඒ කාරණාව එහෙම්මම දරනවා. ඒ කාරණා 10යි. ඒ නිසා ඒක කතා කරන්න දෙයක් නෑ. නමුත් සඳහන් කරන්නේ මහණෙනි අංග පහකින් අනුග්‍රහ කරන ලද සම්මා දිට්ඨිය චේතෝ විමුක්ති ඵලය ආනිසංස කරගෙන තියෙනවා. පඤ්ඤා විමුක්ති ඵලය ආනිසංස කරගෙන තියෙනවා. ඊළඟට සඳහන් කරනවා මොනවද මේ අංග පහ? එනතුන මෙතන සම්මාදිට්ඨිය කියලා කීවේ සඳහන් කරනවා විපස්සනා සම්මාදිට්ඨියයි. අර අපි කතා කරපු සම්මාදිට්ඨිය නෙමෙයි විදර්ශනා සම්මාදිට්ඨියයි. ඊළඟට සඳහන් කරනවා මේ සාමාන්‍යයෙන් ශාසනයේ ඕනෑම කෙනෙකුට තියෙන සම්මාදිට්ඨිය. සාමාන්‍යයෙන් ශාසනයේ ඕනෑම කෙනෙකුට තියෙන සම්මාදිට්ඨිය ගැන තමයි අපි මෙච්චර වෙලා මේ පැහැදිලි කරපු දසවස්තුක සම්මාදිට්ඨිය. මේ කතා කරන්නේ ඒක ගැන නෙමෙයි කියලයි කියන්නේ. ඒ දසවස්තුව ගැන නෙමෙයි මේ කතා කරන්නේ. චේතෝ විමුක්ති ඵලය කියලා කිව්වේ මාර්ගඵල සමාධියට. චේතෝ විමුක්ති ඵලය කියලා කිව්වේ මාර්ගඵල සමාධියට. මොකද අපි මෙතන සඳහන් කළා සම්මා දිට්ඨිය චේතෝ විමුක්ති ඵලය ආනස් ආනිසංස කරගෙන තියෙනවා. පඤ්ඤා විමුක්ති ඵලය ආනිසංස කරගෙන තියෙනවා කියලා. සම්මා දිට්ඨිය. එහෙනම් මෙතන සඳහන් කරනවා චේතෝ විමුක්ති ඵලය කිව්වේ මාර්ගඵල සම්මාත් මාර්ගඵල සමාධියටයි මේ චේතෝ විමුක්ති ඵලය කියලා කිව්වේ. ඊළඟට කියනවා පඤ්ඤා විමුක්ති ඵලය කියලා කිව්වේ ඵල ඥානය. අතන ඵල සමාධිය, මෙතන ඵල ඵල ඥානය. පඤ්ඤා විමුක්ති ඵලය කියලා කිව්වේ. ඊළඟට සඳහන් කරනවා මෙතන අංග පහකින් අනුග්‍රහ ලබන ලද විපස්සනා සම්මා දිට්ඨිය චේතෝ විමුක්ති ඵලය ලබන්න හේතු වෙනවා. අංග පහකින් අනුග්‍රහ ලබන විපස්සනා සම්මා දිට්ඨිය චේතෝ විමුක්ති ඵලය ලබන්න හේතු වෙනවා. එහෙනම් චේතෝ විමුක්ති ඵලය මාර්ගඵල සමාධිය ලබන්න හේතු වෙන අංග පහකින් අනුග්‍රහ ලබන සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය අනුග්‍රහ ලබන අංග පහ මොකක්ද? කියන කාරණාව අපි දැනගන්න ඕනේ. එහෙනම් සම්මා දිට්ඨිය අනුග්‍රහ ලබන අංග පහේ එක සම්මා දිට්ඨියට සීලය අනුග්‍රහිතයි. මහණෙනි මේ සම්මා දිට්ඨියට සීලය අනුග්‍රහිතයි. ඒ කියන්නේ සම්මා දිට්ඨිය ලබන්නේ අනුග්‍රහයක් දක්වනවා සීලය. දෙවන කාරණාව සඳහන් කරනවා ඒ සම්මා දිට්ඨිය ලබන්න අනුග්‍රහ කරන දෙවෙනි කාරණාව ධර්ම ශ්‍රවණයයි කියලා. එහෙනම් බණ අහන්නම ඕනේ කියන කාරණාවයි මේ කියන්නේ. ධර්ම ශ්‍රවණයෙන් අනුග්‍රහ ලබනවා. තුන්වෙනි කාරණාව ධර්ම සාකච්ඡා කිරීමත් මේ සම්මා දිට්ඨිය ලබන්න අනුග්‍රහ කරනවා. බණ අහන එකත් හොඳයි, ධර්ම සාකච්ඡා කරන එකත් හොඳයි. හතරවෙනි කාරණාව සමාධියෙන් අනුග්‍රහ කරන්න ඕනේ. සමතයෙන් සමාධියෙන් අපි උදේ කතා කරුවා බොජ්ජංගෙන්. අනේ හිත එකඟ කර ගැනීම මේකට අනිවාර්යෙන් අවශ්‍යයි. සමාධියෙන් අනුග්‍රහ ලබන්න ඕනේ කියලා කිව්වේ ඒකයි. පස්වෙනි කාරණාව විදර්ශනා වෙනුත් නැවත අනුග්‍රහ ලබන්න ඕනේ. විදර්ශනා වෙනුත් නැවත අනුග්‍රහය ලැබෙන්න ඕනේ. ඒ කාරණාව විශේෂයෙන් විමසුම් නුවණින් ඒ අනුග්‍රහය ලබා ගන්න ඕනේ. දැන් ඒ කාරණාව සමහර වෙලාවට ටිකක් ගැඹුරුයි බරයි වගේ තේරෙන්න පුළුවන්. ආන් ඒක පැහැදිලි කරන්න බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උදාහරණයක් ගෙන හර දක්වනවා. මේ උදාහරණය ඒ කාරණාව ඔබට හොඳට පැහැදිලි කරයි. උදාහරණය තමයි යම් පුද්ගලයෙකුට ඊටාම ප්‍රණීත අඹගෙඩියක් හම්බ වෙනවා. ඊටාම ප්‍රණීතයි. ආන්ගේ අඹ ඇටය නෝට හම්බ වෙන අඹ ඇටය. ඒ අඹ ඇටය මම දන්නවා මේක ප්‍රණීත අඹේ කැටයක්. ආන් ඒ නිසා ඒ අඹ ඇටය අරගෙන ඔහු තීරණය කරනවා මේක හිතවන්න ඕනේ. ඒතකොට මේකෙන් ඵල ලැබිච්චාම ඒ ඵල වලින් හම්බ වෙන ඒ අඹ ඵල ඊටාම ප්‍රණීතයි. ප්‍රණීත අඹ ඵල ලබනද මේ අඹ ඇටි හිතවන්න ඕනේ. අපිත් ඔය වැඩේ කරනවනේ. රසයේ පළතුරක් හම්බුනහම ඒකේ ඇට තිබුණොත් අපි මේ දුරක ඉඳලා හරි අරන් එනවා මේ පළ කරලා බලන්න ඕන කියලා. ඒක අපේ සාමාන්‍ය ස්වභාවය. දැන් මෙයාටත් හම්බ වෙලා තියෙන ප්‍රණීත ප්‍රණීතාඹ ඇටයක්. ආන්ගේ අඹ ඇටේ දැන් මෙයක් තීරණය කරනවා හිතවන්නේ. පස්සේ ප්‍රනීත ඵල ලබන බලාපොරොත්තු ආන්ගේ හිතවන්නේ මේ පුජ්‍යලයා සීමාවක් පිරිසිදු කරගන්නවා. අඹ ඇටේ හිතවන්නේ මෙතන. හැබැයි මේ හිතවනකොට සීමාව පිරිසිදු කරගන්නවා කියනකොට මෙයා විශේෂ කරුණු ගොඩක් බලනවා. බලන්න වෙනවනේ. මොකද මේක විශේෂ අඹ ඇටයක්නේ. එතකොට මෙතන හිටවලා පැලවිච්චාම ගලවලා තව තැනක හිටවන්න බෑ. එතකොට පැලේට හානි වෙන්න පුළුවන්. ඒ නිසා මම හිතවන තැනම හොඳට හොයලා හිතවන එක හොඳයි. මොකද අතුපතර විහිදෙනකොට ගහට නිදහසේ හැදෙන්න පුළුවන් වෙන තැනක අඹයටේ හිටවන්න ඕන. ආන් ඒකටයි සීමාවක් පිරිසිදු කරනවා කියලා කියන්නේ. අනිත් ගස් වලින් ලොකුවට හානි නොවෙන්න, වදල් නොවෙන්න හොඳට අවුව වැටෙන්න හිටවන්න ඕනේ. සීමාවක් පිරිසිදු කරනවා. ඊට පස්සේ සඳහන් කරනවා ඒ සීමාව පිරිසිදු කරගෙන හිතවලා පැල කරගෙන කාලෙන් කාලෙට ඒට හොඳට වතුර ඉහිනවා. අඹ ඇටේ හිටවලා දැන් පැල වෙලා තියෙන්නේ. දැන් අඹගහ වැඩෙන්න නම් මොනවද කරන්න ඕනේ? අත්‍යවශ්‍ය කාරණාව වතුර. පැල වෙලයි දැන් තියෙන්නේ. දැන් ඉතින් කාලෙන් කාලෙට හොඳට දිය ඉහින්න ඕනේ. වතුර ඉහින්ද ඉහින්ද මොකද වෙන්නේ? ගස් ඉක්මනට දළු දානවා. මේකට වේලිලා වේලිලා තියෙන ගහකට දවස් 3-4ක් වතුර දාගුවාම දවස් 5ක් ආයි කියනකොට අපි දකිනවා දළු මතුවෙලා. දැන් හොඳට දළු මතුවලා තියෙනවා. නැවත වතුර දානකොට අර මතුවෙච්ච දළු පැහිලා ඉවර වෙනවත් එකම ආයෙත් දළු ආයෙත් දළු වෙනවා. එහෙනම් දැන් මෙයාගේ අඹ ඇටේ පැල වෙලයි තියෙන්නේ. දැන් කාලෙන් කාලෙට මේකට හොඳට වතුර ඉහිනවා. ඊළඟට කාලෙන් කාලෙට මුල් පිරිසිදු කරනවා. දැන් අපි සාමාන්‍ය ගස් හිටවහම ගෙවල් වල මල් ගස්, මිරිස් ගස්, ඒ වගේ දේවල් හිටවහම අපි මේ මුල් බුරුල් කරනවා කියලා එකක් කරනවා. එතකොට ආපහු අලුත් මුල් ලැබිලා ආයෙ වැටිලා දැල හොඳට ගහ හොඳට සරු වෙනවා. දැන් මෙතන කියනවා කාලෙන් කාලෙට මුල් පිරිසිදු කරනවා. දැන් මේ මොකටද මෙහෙම කරන්නේ? අර පැල කරගත්ත අඹ ඇටේ නිර්පද්‍රිතව ඉක්මනට වර්ධනය කරගන්න වෙනවා. කාලෙන් කාලයට පැන් නිසා දැන් කාලෙන් කාලයට මුල් පිරිසිදු කරනවා. ඊළඟට කාලෙන් කාලයට පරුවන් ඉවත් කරනවා. කාලයක් යනකොට ගහට පණුව වහනවා. රස් වලට පණුව හැදෙන කාල තියෙනවා එක එක රස් වලට. හැබැයි ඉතින් පණුව හැදුනොත් කොළ ටිකක් ඔක්කොම කාලා දලු ටිකක් කාලා තමයි නවතින්නේ. අන් ඒ හින්දා එහෙම පණුව දැක්කහම විශේෂයෙන් ඒගොල්ලන්ව අයින් කරලා දාන්න ඕන කාලින් කාලෙට පණුවන් ඉවත් කරනවා ඊළඟට සඳහන් කරනවා කාලන් කාලෙට මකුළු දැල් ඉවත් කරනවා මකුළුව බඳින්න පටන් ගත්තොත් අත ඔක්කොම එකතු කර කර කොළ එක්කම එකතු කර කර කූඩු හද හද දවස් දෙකක් ගිහිල්ලා බලහම අර පොඩි පොඩි අතු ඔක්කොම ඇදලා ඇදලා අරගෙන මිටිය වාගේ යට ගහලා මකුළු වටෝන හැටියට එහෙනම් කාලෙන් කාලෙට මේ බඳින මකුළු දැල් ගහට හානියක් නොවන විදිහට අපි ඉවත් කරන්න ඉවත් කරන්න ඕනේ. දැන් මේ දේවල් කරන්නේ මොකටද? අර අඹ පැලේ හොඳට වර්ධනය කරගන්න. තැනක් පිරිසිදු කරගත්තා. අඹ ඇටේ හිටෙව්වා. දැන් පැලවිලා තියෙනවා. කාලෙන් කාලයට හොඳට දියවක් කරනවා. කාලෙන් කාලයට මුල් බුරුල් කරනවා. කාලෙන් කාලයට පණු වයින් කරනවා. කාලෙන් කාලයට මකුළු දැල් බැඳෙනකොට මකුළු දැලුත් අයින් කරනවා. ඊළඟට සඳහන් කරනවා එහෙම කරන්නේ හොඳින් වැඩෙන්නයි කියලා. ඊළඟට පින්නතනේ මේ තරුණ විදර්ශනාවට තමයි මෙතන සම්මාදිට්ඨිය කියලා කිව්වේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒක උපමා කළා ඊටාම රසවත් අඹ ඇටයකට. එහෙනම් මේ විදර්ශනාවට තමයි මෙතන සම්මාදිට්ඨිය කියලා කිව්වේ. ඒක උපමා කෙරුවා මොකේකටද? අඹ ඇටයකට. මේ විදර්ශනාව උපමා කෙරුවා අඹ ඇටයකට. සම්මාදිට්ඨිය අඹ ඇටයකට උපමා කළා. ඊළඟට එම අඹ ඇටය ළඟ කෙනා අඹ ඇටය ඉතා විශාල ගහක් දක්වා වැඩිලා මහත් වූ පළ නෙලීමේ අදහසින් අඹ ගහ හොඳ ගහක් හැටියට වර්ධනය කරලා ගොඩාක් ඵල ලබා ගැනීමේ අදහසින් යම් භූමියක් වෙන් කරලා සීමාවක් බැඳලා අඹ ඇටේ හිටවනවා. භූමිය වෙන් කරලා සීමාවක් බැඳිනවා මේ සීමාවේ මොකවත් හිටවන්න එපා. අනික් සත්තු එන්නත් එපා. සීමාවක් බැඳ කියලා කියන්නේ වැටක් බැඳලා. වැටක් බැඳලා අඹ ඇටේ හිටවලා හිටවලා තියෙනවා. කාලෙන් කාලයට වතුර දානවා. කාලෙන් කාලයට මුල් පිරිසිදු කරනවා. කාලෙන් කාලයට පණුව ඉවත් කරනවා. කාලෙන් කාලයට මකුළු දැල් මකුළු දැල් ඉවත් කරනවා. එහෙනම් සඳහන් කරනවා එහෙම කරලා ගහ හොඳට වැඩෙන්න ඉඩ හරිනවා. මේ උදාහරණයේ කියන පින්නතුනි සඳහන් කරනවා නිවන් දකින්න කැමති පුද්ගලෙක් මේ කවුරු ගැනද කතා කරන්නේ එතකොට නිවන් දකින්න කැමති පුද්ගලයෙක් ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට ඒ පුද්ගලයා කරන මේ වැඩ ටික මොකක්ද කියන එක ටිකක් අපි විස්තර කරගමු ධර්මයට අනුව තමන්ට ලැබුණ විදර්ශනා සම්මාදිට්ඨිය ඊටා හොඳින් වැඩිලා එමගින් අප්‍රමාණ ඵල ලබා ගන්න බලාපොරොත්තු වෙනවා තමන්ට හම්බ වෙච්ච මේ විදර්ශනා සම්මාදිට්ඨිය හොඳට වැඩිලා වැඩිලා වැඩිලා වැඩිලා සම්මාදිට්ඨිය පෝෂණය කරගෙන ඒකෙන් ප්‍රතිඵල ලබන්න තමයි මෙයාගේ බලාපොරොත්තු එකෙන් උසස් ප්‍රතිඵල ලබන ප්‍රණීත අඹ ලබනවා වගේ උසස් ප්‍රතිඵල ලබා ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. තමන්ට සුදුසු භූමි ප්‍රදේශයක් වෙන් කරගන්නවා. එහෙමනම් දැන් තමන්ට සුදුසු භූමියක් වෙන් කරගන්නවා. ඵල ලබන්න. අඹ ගහ හොඳට හැදෙන්න භූමියක් වෙන් කෙරුවා. දැන් මේ විදර්ශනා සම්මා දිට්ඨියෙන් නියම ඵල ලබන්නේ Tamanta සුදුසු භූමියක් වෙන් කරගත්තා කියලා කියන්නේ මොකද්ද මේ භූමිය? ආන් මේ භූමිය තමයි සීලය. සීලය නැමැති භූමිය. එහෙමනම් මේ ශාසනයේ ගමනක් යන්නේ මේ සීලය අතහැරලා කවදාවත් පුළුවන්කමක් පුළුවන්කමක් නැහැ. එහෙනම් විදර්ශනා සම්මාදිට්ඨිය වැඩෙන්න සීලය සීලය අත්‍යවශ්‍ය අංගයක්. ඒක තමයි අඹ ඇටේ හැදෙන පරිසරය. වෙන කිසි දෙයකින් බාධාවක් නොවී මේ ගහ හැදෙන්න ඕනේනේ. එහෙනම් මට සිල් රැකෙන්න කාගෙන්වත් බාධා නොවෙන්න ඕනේ. සිල් ආරක්ෂා කරන්න පුළුවන් ප්‍රදේශයක් හොයාගන්න ඕනේ. සීලවන්තයින් ඉන්න සීලවන්ත පුජ්‍යලයන් ඇසුරට ලැබෙන්න ඕනේ. පාප මිත්‍රයන් නොලැබෙන්න ඕනේ. ආන් මේ විදිහට ප්‍රදේශය හොඳට පිරිසිදු කරගන්න ඕනේ. එහෙනම් ඒකට තමයි කියන්නේ සීලය කියලා. ඊළඟට විපස්සනා සම්මාදිට්ඨියේ සීලයෙන් අනුග්‍රහ ලැබිය යුතුයි. විපස්සනා සම්මාදිට්ඨිය හොඳට වැඩෙන්න නම් සීලයෙන් අනුග්‍රහ ලැබෙන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා සීලය කියලා කියවේ අඹගහ වැඩෙන ප්‍රදේශයයි. සම්මාදිට්ඨිය වැඩෙන්නේ මේ සීලයත් එක්ක. සඳහන් කරනවා ඊළඟට දැනගත යුතුයි Taman මේ ප්‍රදේශයේ තමයි හැසිරිය යුත්තේ. මම හැසිරිය යුත්තේ මෙන්න මේ ප්‍රදේශය තුලයි. අඹ ඇටේ හැදෙන්න ඕනේ මේ ප්‍රදේශය තුලයි මම හැසිරෙන්න ඕනේ මේ ප්‍රදේශය තුලයි ඒ මොන ප්‍රදේශය තුලද පංචශීලයේ තුලද ආජීවාෂ්ටමක සීලයේ තුලද අෂ්ටාංග සීලයේ තුල දාවාංග උපසතේද දසාංග සීලයේ තුලද මම හැසිරෙන්නේ මේ මේ මොන ප්‍රදේශයේ තුලද කියන කාරණාව තමන් දැනගන්න ඕන පංචිල් ආරක්ෂා කරනවා නම් මම පංචිල් රකින්න කෙනෙක් එහෙනම් හොඳ සිහියෙන් ඉන්න ඕනේ සිල් කැඩෙන්න දෙන්නේ නැතුව සිල් කැඩෙනවා නම් විටින් විට අර අනුග්‍රහයේ තමා බාධාවල් තියෙන්නේ. අපි යම් වැඩක් කරන්න යනකොට කාට හරි කියනවා මට අනුග්‍රහ කරන්න කියලා. අනුග්‍රහ කරන්න බාරගත් අය මගදි මගදි පොරොන්දු වෙච්ච විදිහට උදව් කරන්නේ නැති වෙන්න ගියොත් අර පුජින ගොඩක් අපහසුතාවයකටපත් වෙනවා. ආන් ඒ වගේ තමයි සතිය සිහිය නැති හින්දා නිතර නිතර සිල් බිඳෙන්න පටන් ගත්තොත් අපිට සමාධිය ලැබීමේ ප්‍රවණතාවයේ ප්‍රශ්නයක් තමයි හැම වෙලාවෙම ඇති වෙන්නේ. එතකොට එහෙනම් මේ සම්මාදිට්ඨියේ සීලයෙන් අනුග්‍රහ ලැබෙන්න ලැබෙන්න ඕනේ. ඊළඟ කාරණාව මේ සීලය නැමැති සීමාව තුල ඉන්න පුද්ගලයාට බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිවැරදි ධර්මය ශ්‍රවණය කරන්න ලැබෙන්න ඕනේ. දැන් එයා සීලේ නැමැති සීමාවේ ඉන්නවා. දැන් මෙයාට හම්බෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. වෙන කාගේවත් ධර්මයේ හම්බෙලා වැඩක් තියනවද? නෑ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයම හම්බෙන්න ඕනේ. ආන් එතකොට කොහොමද? දියවක් කරනවා දැන් පළවෙලා තියෙන අඹ ඇටේ එහෙම්මම කරංගි ඇටි වෙන්න අරිනවට වඩා ඒකට දියවක් කරන්න දියවක් කරන්න දවසින් දවස දවසින් දවස පිපෙනවා වාගේ ගහ හැදීගෙන හැදීගෙන එනවා. එක දිගට ඇටයක් පැලවිලා මතුවෙනකොට අවශ්‍ය දේවල් ටික මුල ඉඳලම හොඳට හැදෙනකොට ඒක වේගෙන් වේගෙන් වැඩෙන බව අපි හොඳට දන්නවා. එතකොට මේ උදාහරණය කාගේද? මේක භාග්‍යතුන් වහන්සේගේම උදාහරණයක්. ඒ නිසා ඒක හරි විශේෂ උදාහරණයක්. ආන් ඒ වාගේ දැන් මෙයා සම්මා දිට්ඨිය හොයන පුද්ගලයා ඒක වර්ධනය කරන පුද්ගලයා දැන් සීලය නැමැති භූමියේ ඉන්නවා. දැන් එහෙමනම් එයාට භාග්‍යතුන් වහන්සේගේ ධර්මයම හම්බ වෙන්න ඕනේ. එතකොට හරියට මොකද්ද? අඹ ඇටයට පැන්වක් කරනවා වගේ මේ පුද්ගලයා දවසින් දවස දවසින් දවස ශ්‍රද්ධාවෙන් පිරෙන්න පටන් ගන්නවා. ශ්‍රද්ධාව ඇති වෙනවා, ධර්ම අවබෝධය ලැබෙනවා, ධර්ම ප්‍රීතිය ලැබෙනවා, සමාධියක් දියුණු වෙනවා මේ ඔක්කොම වෙනවා දැන් දැන් වැක්කෙනකොට එහෙනම් සමහර විට ඊටා උනන්දුවෙන් භාවනා කටයුතු වල හරියටම යෙදෙන කෙනෙකුට භාග්‍යතුන් වහන්සේගේම ධර්මය අහන්න ලැබෙනකොට එයාට ඇති වෙන්නේ පුදුම පුදුම සතුටක්. එහෙනම් ධර්ම ශ්‍රවණයෙන් අනුග්‍රහ ලැබෙන්න ඕනේ. ඊළඟට සාකච්ඡාවෙන් අනුග්‍රහ ලැබෙන්න ඕනේ. තුන්වෙනි එක සම්මාදිට්ඨිය දිනු කරන්න බලාපොරොත්තු වෙන කෙනාට සාකච්ඡාවෙන් අනුග්‍රහ ලැබෙන්න ඕනේ. ඒ කොහොමද? සඳහන් කරන හරියටම මුල් පිරිසිදු කරනවා වගේ මොකද සඳහන් කරනවා අපි තුල මුල් බැහැලා තියෙන යම් යම් දේවල් තියෙනවා. අර ගහේ මුල් බුරුල් කරලා ගහ ළඟට එන අතිරේක මුල් කපලා අයින් කරලා ගහේ මුල් වලට විතරක් හොඳට වැඩෙන්න අපි ඉඩ සලස්වලා දෙනවා. එතකොට එහෙනම් සම්මා දිට්ඨිය හොයන කෙනෙකුට ධර්ම සාකච්ඡා කරනවා කියලා කියන්නේ. ඔවුන් ළඟ තියෙන පුංචි පුංචි නමුත් මිත්‍යා දෘෂ්ටි තියෙනවා නම් ඒව ඔක්කොම ගැලවි ගැලවි ගැලවි ගැලවි අයින් වෙලා ඔහු හරියටම සම්මාදිට්ඨියට එනවා. ඔහු හරියටම සම්මාදිට්ඨියට ආපු දවසට තමයි නිවැරදිවම ඔහුගේ මේ ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න පටන් ගන්න. හරියටම ධර්මානුකූල වෙච්ච දවසට නිවැරදි සම්මාදිටියක් වැඩෙන්න වැඩෙන්න පටන් ගන්නවා. එහෙමනම් ධර්ම සාකච්ඡාව තමයි ඒකට අනුග්‍රහ කරන්නේ. මොකද තර්ක කර කර කරුණු ඉදිරිපත් කර කර සාකච්ඡා කරන්න පුළුවන් නේ. Tamanta ප්‍රශ්න තියෙනකොට අහහ අහහ සාකච්ඡා කරන්න පුළුවන්. ඒක හරියට අර අඹ ගහේ මුල් බුරුල් කරනවා වගේ වැඩක්. නිවැරදි වෙන්න වෙන්න මේ පුද්ගලයාගේ සම්මාදිට්ඨිය වේගෙන් වැඩෙනවා. ගහ ළඟ පස් බුරුල් වෙන්න වෙන්න ගහේ වර්ධනයත් වේගවත් වෙනවා. ඊටකට සඳහන් කරනවා මේ අපි ගාව තියෙන ප්‍රශ්නේ කියලා කියන්නේ වැරදි අදහස්. මිත්‍යා දෘෂ්ටික අදහස්. වැරදි එළඹීම්, වැරදි තේරුම් ගැනීම මේ සියල්ලම සාකච්ඡාවෙන් සම්පූර්ණ කරගන්න පුළුවන්. ඊළඟට පින්නතනේ මේ ගහේ මුල ළඟ තිබිය යුතු දේවල් අයින් කරනවා කියලා අයින් කරනවා කියලා කියේ මුල් බුරුල් කරනකොට මුල ළඟ තියෙන්න පුළුවන් වෙනත් මුල්. ඒ වගේම තදදල් ඒ වගේ දේවල් ඔක්කොම අයින් කරලා පරිශුද්ධ කිරීමක්. ඒකට කියනවා සාකච්ඡානුග්‍රහිතාව කියලා. ඊළඟට ගහේ වැඩිවීමට බාධා කරන නොයෙක් ජීවීන් කොටස ඉන්නවා. අපි කිය පණුව අයින් කරනවා කියලා. ඒවලු බාධා කරනවා. ආන් ඒ වාගේ තමයි සඳහන් කරනවා. ගහට පණුව ඇතුළු වුණ බව දැනගත්හම අපි මේ පණුව නිරන්තරයෙන් ඉවත් කරලා ගහ පිරිසිදු කරලා දෙන්න ඕනේ. ආන් ඒ වාගේ තමයි අපි ගාව තියෙන මේ නොඑක් නොඑක් පරුකාරකම් කපටිකම් නැති කරලා දාලා මේ පිරිසක් නැත්නම් අපි ගාව තියෙන ගුණධර්ම විනාශ කරලා දාන පිරිසක් සමහරලාට අපිට නිරන්තරයෙන් ලම් වෙනවා. අපේ ගුණ නැසන පිරිස් අපි ගාව තියෙනවා. පාප මිත්‍රයෝ, මිත්‍යා දෘෂ්ටිකයෝ මේක ආකාරයෙන් ලම් වෙන්න ලම් වෙන්න පුළුවන්. ආන් ඒ පාප දෘෂ්ටි, මිත්‍යා දෘෂ්ටි බැහැර කරලා දානවා කියන එක තමයි ගහට වින කරන පණුව අයින් කරලා දානවා කියලා මෙතන සඳහන් කරන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ උදාහරණයක් සඳහන් කරනවා මොකද්ද භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන උදාහරණය එතන මේ නීවරණ සංඛ්‍යාත පණු අයින් කරන්න කියලා. එක පැත්තකින් අපිට ලං වෙලා නොඑක ආකාරයෙන් අපිව විනාශ කරන්න හදන මිත්‍යා දෘෂ්ටිකයන්ගෙන් අයින් වෙන්න ඕනේ. පාප මිත්‍රයන්ගෙන් ජීවිතේ හැම වෙලාවෙම බේර ගන්න ඕනේ. මෙතන විශේෂයෙන් කතා කරනවා නීවරණ. මේ නීවරණ හැම වෙලාවෙම අපේ නිවන් මඟ ආවරණය කරලමයි තියෙන්නේ. ආන්ගේ නීවරණ සංඛ්‍යාත පනු නීවරණ තුල තියෙන්නේ කාමච්ඡන්දයට අලවනවා, කේන්ති ඇති කරනවා, ව්‍යාපාදේ, තීන මිද්ද කම්මැලිකම් ගොඩනගනවා, උද්දච්ච කුච්ච සැකයෙන් ඇති කරන විදිහට මේ කාරණාවන්ට බාධා කරනවා, විතිකිච්ඡාවෙන් සැකේ උපදවනවා මේ දේවල් ඇති කරවන්න බොහෝ දෙනාගේ ක්‍රියාකාරකම්ද අපිට බලපානවා. ආන් ඒ හින්දා මේ නීවරණ විශේෂයෙන් පණුව කියලා හඳුන්වනවා නීවරණයෙන් අයින් වෙන්න ඕනේ. ඒ නිසා නීවරණ සංඛ්‍යාත පණුවන් ඉවත් කරන්න උදව් කරන්නේ මොකද්ද? සඳහන් කරනවා ඒකට සමතය එහෙම නැත්නම් සමාධිය අපිට උදව් කරනවා. ඊළඟට සඳහන් කරනවා ඒක සමාධියෙන් සමාධියෙන් ලැබෙන අනුග්‍රහයයි. නීවරණ සංඛ්‍යාත 90 ඉවත් කරන්න අපිට සමාධියෙන් උදව් කරනවා ඒක සමාධියෙන් ලැබෙන අනුග්‍රහයයි. ඒ පසුව කියනවා තව තවත් දියුණු විපස්සනාවකින් අනුග්‍රහ කරන්න ඕනේ කියලා. මෙයාට තවත් වැඩෙන්න නම් තව තවත් දියුණු විදර්ශනාවකින්ම මෙයාට උදව් කරන්න ඕනේ. ඒක සඳහන් කරනවා යම් ප්‍රදේශයක ඊටා ඝන විදිහට මකුළු දැල් වැවිලා තියෙනවා නම් දැන් අර ගහ ගහෙත් මකුළු දැල් වැටිලා. දැන් ගහ මෙහෙම නැගෙන්න හදනවා නැගෙන්න හදනවා ප්‍රදේශයත් මකුළු දැල් වලින් වහලා. දැන් ගහට එන්න බෑ මකුළු දැල් ගාවට ඇවිල්ලා ගහේ දලු දලු නැමෙනවා. මකුළු දැලෙන් එහාට එන්න දෙන්නේ නැහැ. ඒකයි මෙතන සඳහන් කරන්නේ යම් ප්‍රදේශයක ඊටා ඝන විදිහට මකුළු දැල් වැවිලා නම් එහි නිදහසේ ගමන් කරන්න අමාරුයි. මේ ගහට අතුපතර විහිදවලා නිදහසේ යන්න අමාරුයි මකුළු දැල් තියෙන නිසා. ඒ නිසා සඳහන් කරනවා ඍෂිසේ කැමති ප්‍රදේශයට යන්න අමාරු වෙන නිසා මුලින් තිබුණ විපස්සනා සම්මා දිට්ඨියේ තවදුරටත් විදර්ශනා ඥාන එකතු කර ගැනීමෙන් මේ ප්‍රඥා ශේස්ත්‍රයේ විශේෂයෙන් සැරිසරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ කාලයක් තිස්සේ ලබාගත් විදර්ශනාවක් තියෙනවා. ආන් ඒ ලබාගත් විදර්ශනාව දැන් ටික ටික දියුණු කරන්න ඕනේ. ඒකයි කියේ විශේෂ විදර්ශනාවකින් අනුග්‍රහ ලැබෙන්න ඕනේ කියලා. ලැබිච්ච විදර්ශනාවක් තියෙනවා. ඒක දියුණු කරන්න තව තවත් වෑයම් ගන්න ඕන ලැබුණා කියලා නිශ්ශබ්දව හිටියොත් එතනින් එහාට දිනු කෙරුවේ නැත්නම් අර මකුළු දැල් බැඳා වගේ. මොකද මේක වැඩෙන්නේ තව උත්සාහ කර කර උත්සාහ කර කර විශේෂ විදර්ශනාවන්ගෙන් මෙයාට උදව් කරනකොට තව තවත් ආත්මස පැතිරිලා වැඩෙන්න පටන් ගන්නවා. ආන් නිසා කියනවා ප්‍රඥා ශේස්ත්‍රයේ ඍෂිසේ සැරිසරන්න පුළුවන් කියලා. මකුළු දැල් අයින් කරලා දුන්නාම අර ගහ කැමැති විදිහට අතපතර විහිදෙනවා වගේ මෙයාට ප්‍රඥා ශේෂ්ත්‍රයේ හොඳට සැරිසරන්න පුළුවන් වෙනවා. ඒ නිසා සඳහන් කරනවා පැත්තකින් ප්‍රඥාව වඩලා ඕන විදිහකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඕන පැත්තකින් ප්‍රඥාව වඩලා ඕන ඕන විදිහට ගිහිල්ලා බලන්න පුළුවන්. හොඳ දැනුමක්, හොඳ අවබෝධයක්, හොඳ ප්‍රඥාවක් තියෙන නිසා ඕන ඕන ආකාරයෙන් බලන්න පුළුවන්කම තියෙන. ඒකට කියනවා විදර්ශනානුග්‍රහය කියලා. එතකොට දැන් අනුග්‍රහ පහ අඹයට සමාන කරලා විස්තර කරලා තියෙන හැටි. ඊළඟට පැහැදිලි කරනවා අන්න ඒ විදිහට මේ උදාහරණය හොඳින්ම ගැලපෙන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. යම්සේ භාවනානුයෝගීව වසන කෙනෙකුට මෙන්න මේ කරුණු පහ පහෙන් උදව් ලැබෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. භාවනාවක් කරලා ඉහළට යන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට මේ කරුණ වලින් උදව් ලැබෙන්න ඕනේ. එහෙම නැත්නම් කවදාවත් භාවනාව වැඩෙන්නේ වැඩෙන්නේ නැහැ. එහෙනම් සාමාන්‍යයෙන් අද අද භාවනා කරනවා සමහර වෙලාවට සීලය ගැන කිසිම සැලකිල්ලක් සැලකිල්ලක් නැහැ. සිල් වටින්නේ නැහැ. වටින්නේ ප්‍රඥාවයි. ආන් ඒ හින්දා ප්‍රඥාව හොයන වැඩපිළිවෙලකට ඒගොල්ලෝ බැහැගෙන ඉන්නවනේ කියලා මොකවත් වටින්නේ නැහැ. දැන් ඒගොල්ලෝ කල්පනා කරලා නැහැ ඒ ප්‍රඥාවට මේ සීලයෙන් හම්බෙන්නේ පුදුම අනුග්‍රහයක්. සමහරලාට භාවනා කරන හුඟක් අය මේ දන් දීම් ආදී පූජා ක්‍රම ඔක්කොම ඔක්කොම බැහැර කරලා ප්‍රතික්ෂේප කරලා විවේචනය කරලා දොස් කියලා හැබැයි එහෙම කට්ටියට කවදාවත් ඒ ප්‍රඥාව දිනු කරලා අර ප්‍රඥා ශේස්ත්‍රයේ ඍෂිසේ සැරිසරන්න හම්බ වෙන්නේ හම්බ වෙන්නේ නැහැ. ඒකයි සඳහන් කළේ මේ බුද්ධ ධර්මයේ හැම තැනම අනුපූර්ව ප්‍රතිපදාවක් ප්‍රතිපදාවක්ම තියෙනවා. අන් නිසා සඳහන් කළා මාර්ගඵල සමාධිඵල ඥාන ලබන්නේ මෙන්න මේ විදිහට උදව් ලැබෙන්න ඕන කියලා මේ කරුණු පහ මාර්ගඵල ලබන්න මාර්ග ඥාන ලබන්න මේ විදිහට මේ කාරණා පහෙන් අනුග්‍රහ ලැබෙන්න ඕනේ. එහෙමනම් සුදුසු භූමියක් ඕනේ. ඒ කිව්වේ සීලය. ඊළඟට මේ ගහට තැන්වක් කරන්න ඕනේ. ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. සමාධියෙන් අනුග්‍රහ ලැබෙන්න ඕනේ. විශේෂ ප්‍රඥාවකින් තව තව තමන්ගේ ප්‍රඥාව දියුණු කරන්න දියුණු කරන්න ඕන. ආන් එහෙම කෙනාට මාර්ගඵල සමාධිය ඵල ඥානය කියන දෙක ලබා ගන්න පහසුවක් ලැබෙනවා. සඳහන් කරනවා ඒ කිව්වේ සම්මා දිට්ඨිය තියෙන කෙනෙකුට අංග පහකින් අනුග්‍රහ ලැබුණොත් ඒ පුද්ගලයාට මාර්ගඵල ධානය ලබන්න පුළුවන් කියන කාරණාවයි. සම්මා දිට්ඨිය හරියටම තියෙන කෙනෙකුට මාර්ගඵල ලබන්න පුළුවන් මේ කාරණා පහෙන් නිවැරදිව අනුග්‍රහ ලැබෙනවා නම්. මොනවාද කාරණා පහ? මුලින් අපි සඳහන් කළා සීලය, සුතය, සාකච්ඡාව සමාධිය විදර්ශනාව. මේකෙන් අනුග්‍රහ ලැබෙනවා නම් මාර්ගඵල ලබන එක පහසුයි. පහසු කරවනවා මේ කාරණා ටික හරියට සම්පූර්ණ වුණොත්. එහෙනම් අපිට මේ නොලැබිච්ච නොලැබිච්ච නොලැබිච්ච මාර්ගඵලය එහෙනම් නොලැබුණේ මෙන්න මේ කාරණාවන්ගේ අඩුවක් කොතන හරි තියෙන නිසා. සංසාරේ අපිට ඕන තරම් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියලා කියන්න බෑ මාර්ගඵල ලබන්නේ. ලැබුණා. ත්‍රි හේතුක උප්පත්ති නොලැබුණා නෙමෙයි. හැබැයි ත්‍රි හේතුකව ඉපදිච්ච ඵලියටම මාර්ගඵල ලැබෙන්නේ ලැබෙන්නේ නැහැ. සත්පුරුෂයොත් මුණ ගැහෙන්නම මුණ ගැහෙන්න ඕනේ. සත්පුරුෂ ආශ්‍රයකින්මයි මේ මාර්ගඵල ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව දේශනා කරනවා මහණෙනි අංග පහකින් අනුග්‍රහ ලබන සම්මා දිට්ඨිය චිත්ත විමුක්තිය ඵලයේ කොට තියෙනවා. පඤ්ඤා විමුක්තිය ඵලයේ කොට තියෙනවා. කාරණා පහකින් අනුග්‍රහ ලැබෙන සම සම්මා දිට්ඨිය, චිත්ත විමුක්තිය සහ ප්‍රඥා විමුක්තිය ඵලයේ කරගෙන ඵලයේ කරගෙන තියෙනවා. එමනම් මෙතන සඳහන් කරන පින්නතුනේ මේ සූත්‍රයත් එක්ක අද කාලේ තියෙන බොහෝ මිත්‍යා දෘෂ්ටීන් බිඳ දාන්න පුළුවන්කමකුත් තියෙනවා. සමහර කට්ටිය බණ අහනවටත් බයිනවා. භාවනා කරන අය බණ අහන්න ගියහම සමාධිය එන්නේ නැහැ කියලා. ඒ ඒගොල්ලෝ භාවනා කරනකොට ධර්ම කාරණා මෙනෙහි කරනවා. ඒ කියන්නේ ඒක භාවනාව වෙන්නේ නැහැ. එන සමහර භාවනා කරන ආයතනවල බණ අහන්න යන අයට දොස් කියනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කරලා තියෙනවද? නෑ මේ තමයි භාග්‍යතුන් වහන්සේගේ ක්‍රමය. එහෙනම් බණ අහන්නත් ඕනේ ධර්ම සාකච්ඡා කරන්නත් ඕනේ. සමහර කට්ටිය බනහනවට බයිනවා. තව සමහර කට්ටිය සීලය පිළිබඳව සැලකිල්ලක් දක්වන්නේ එහෙනම් මේ කරුණ ඔක්කොටම උත්තර මෙතන තියෙනවා. පළවෙනි එකම සීලය, දෙවෙනි එකම බණ ඇහිීම. අන්න එහෙනම් මේ කාරණා දෙකටම උත්තර තියෙනවා. ඊළඟට සඳහන් කරනවා භාවනා කළාම විතරක් ඇති කියලා යම් කෙනෙක් කල්පනා කරනවා නම් මේ සසරින් මිදෙන්න භාවනා කරාම විතරක් ඇති කියලා හිතනවා නම් ඒ පුජ්‍යලයට කවදාවත් මේ සංසාරයෙන් එතර යන්න පුළුවන් වෙන එකක් එතර යන්න පුළුවන් වෙන එකක් නෑ. භාවනා කරලා විතරක්. මොකද මගදී වැරදිනවා. එහෙම වැරදිච්ච එක්කෙනෙක් අපි කතා කරලා තියෙනවා දේවදත්ත ස්වාමීන් වහන්සේ ගැන. එහෙනම් භාවනා කරුවා විතරක් තමයි බණ ඇහුවා හුඟක් හුඟක් අඩුයි. අන් ඒ හින්දා මගදී වැරදුනා. වැරදිච්ච තරම කොච්චරද? මේ කතා කරන මොහොත වෙනකොටත් අවීචි දුක් විඳිනවා. පෙරත් භාවනා කෙරුවා කියන්නේ හොඳට සාක්ෂි සාධක ධර්මයක් එක හම්බෙනවා. මේ ශාසනෙත් පැවිදි වෙලා හොඳට භාවනා කළා. ඒ හින්දා අභිඥා පහමත් ලැබුවා. සමාපatti අටමත් ලැබුවා. නමුත් නමගින් බුදු වෙන්න උවමනාවකුත් තිබුණා. මේ පාරමිතා පිළිබඳව කල්පනාවක් තිබුණේ තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් කාරණා සම්පූර්ණ කරගන්න පාරමිතාවල් අත්‍යවශ්‍යයි. පාරමිතා 10ක් සම්පූර්ණ කරලා අරහත්ත්වයට යන්න පුළුවන්. පාරමී උපපාරමී සම්පූර්ණ කරලා පසේ බුද්ධත්වයට යන්න පුළුවන්. පාරමී උපපාරමී පරමත්ත පාරමී කියන සමතරින් සත් පාරමී සම්පූර්ණ කරන්න වෙනවා ලෞතර බුද්ධත්වයට යන්න. දේවදත්ත ස්වාමීන් වහන්සේ ওই විදිහටම පාරමිතා සම්පූර්ණ කරලා තිබුණේ නැහැ. එහෙනම් උන්වහන්සේ බණ අහලා බිහිඳා භාගයක් පාරමිතා පුරලා බුදු වෙන්න උවමනාවක් උවමනාවක් තිබුණා. ඒ නිකම්ම බුදු වෙන්න හිතුවක් නෙමෙයි බුදුන් නැසලා බුදු වෙන්න හිතුවා. ඒ භාග්‍යතුන් වහන්සේට හානි කරන්න කාටවත් බෑ කියලා දේවදත්ත ස්වාමීන් වහන්සේ දැනගෙන හිටියේ නැහැ. දැනගෙන හිටියනම් හානි කරන්න යන්නෙත් යන්නෙත් නැහැ. ආන් එහෙනම් එදා බණ අහලා මදි වෙච්ච හින්දා ප්‍රතිඵලයේ මහා කල්පයේ පවතින තහක්කල් අවීචී. නමුත් පසේ බුදු බව ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. පරක්කු වෙලා අමාරු වෙලා දුක් විඳලා තමයි ලබන්න වෙන්නේ. ආන් ඒ හින්දා ධර්ම ශ්‍රවණය කිරීම මොනතරම් වටිනවද කියන කාරණාව එතනින්ම පැහැදිලි වෙනවා. ඊළඟට පින්නතුනේ සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරලා තියෙන්නේ යම් කෙනෙක් සසරින් මිදෙන්න යනවා නම් මෙන්න මේ විදිහට යන්න කියලා. අපි කාරණා කරපු සම්මා දිට්ඨියට මේ කරුණු පහෙන් අනුග්‍රහ දක්වමින් ඉස්සරහට යන කෙනාට තමයි සංසාරයෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. යමෙක් විදර්ශනා වඩනවා නම් භාවනා කරනවා නම් ඒට සීලයෙන් අනුග්‍රහ ලැබිය යුතුමයි. පළවෙනි කාරණාව හැටියට අපි සඳහන් කළා. ඊළඟට සඳහන් කරනවා කෙනෙක් අවුරුදු ගණනාවක් භාවනා කළත් ප්‍රතිඵලයක් දකින්නේ නැtei කියලා. මොකද සීලය සීලය සම්පූර්ණ නැතිවෙන්න. එහෙනම් සීලයෙන් ලැබෙන අනුග්‍රහය කොයිතරම්ද කියන කාරණාව සඳහන් කරලා ඉවර කරන්න බැරි තරම්. ඊළඟට යමෙක් මාර්ගය දන්නවා නම් භාග්‍යතුන් වහන්සේ විතරයි. අපි කොහොමද සංසාරයෙන් එතර යන්නේ? ඒක දන්නවා නම් කෙනෙක් ඒ දන්නේ බුදුරජාණන් වහන්සේ විතරයි. වෙන කවුරුවත් මේක දන්නේ ඒක දන්නේ නැහැ. අනික් අය දැනගත්තේ කොහොමද? අනික් අය දැනගත්තේ බුදුරජාණන් වහන්සේගෙන් අහගෙන කිසිම කෙනෙකුගෙන් අහන්න නැතුව ඔබ මම අපි සියලු දෙනාම සංසාරයෙන් එතර යන මඟ මුලින්ම දැනගත්තේ බුදුරජාණන් වහන්සේ. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ ඒ සංසාරයෙන් එතර යන පාර තමයි මේ අනුග්‍රහිත සූත්‍රයේ දේශනා කරලා තියෙන අංග පහකින් අනුග්‍රහ ලැබෙන්න ලැබෙන්න ඕන සසරින් මිදෙන්න සූදානම් වෙන පුද්ගලයාට ඒ සම්මාදිට්ඨිය දිනු කරගන්න. භාග්‍යතුන් වහන්සේ මාර්ගය හොයාගෙන අපිට දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ පෙන්නපු පාරදිගේ ගමන් කරන එක තමයි අපි හැමෝටම කරන්න පුළුවන්කම තියෙන්නේ. අපිට පාරවල හොය හොය යන්න හොයන්න බෑ. භාග්‍යතුන් වහන්සේගේ මාර්ගයේ ඉස්සරහට ගියොත් අපිට සංසාරයෙන් එළියට යන්න පුළුවන්. අපි විසින් හොයාගත්ත මාර්ගවල යන්න පටන් ගත්තොත් අපිට සංසාරේ අතරමං වෙන්න අතරමං වෙන්න පුළුවන්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ මාර්ගයම තමයි අපිට යන්න තියෙන්නේ. ආන් ඒ නිසා මුලින්ම සම්මා දිට්ඨිය ඇති කරගෙන වාග්යතුන් වහන්සේට කීකරු පුජ්‍යලයක් බවට පත් වෙන එක ඊටම වටිනවා. ඒ නිසා පින්නතුනි සඳහන් කළා සම්මා දිට්ඨියට අනුව ක්‍රියා කරන පුජ්‍යලයාට සීලය, ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡාව, සමාධිය, ඒ සමාධියෙන් නීවරණ ඉවත් කරගන්න අනුග්‍රහය ලබාගෙන විදර්ශනා දියුණු කරගෙන මේ සංසාරයෙන් එතර යන්න පාර හදාගන්න පුළුවන් කියලා. මේ උතුම් බුද්ධ දේශනාවට අනුව තමන්ගේ හිත වඩලා උතුම් මාර්ගඵලයන් හොයාගෙන සංසාරයෙන් එතර යන්න වෙහෙසෙන ඕනෑම කෙනෙකුට පුළුවන්කම තියෙනවා. එහෙනම් ඒ සඳහා ඔබටත් මටත් මේ මාර්ගයෙන් ඉස්සරහට යන්න ශක්තිය, ධෛර්යය, වාග්ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ධර්ම ශ්‍රවණය කරපු ලොකු පුණා ඔබ සියලුම දෙනාටම පින්කම සංවිධානය කරන්ට එකතු වෙන කල්යාණ මිත්‍රයන් සියලු දෙනාටම එවැගේම හේමක දවස් මහත්මයා ඇතුළු ඒ කල්යාණ මිත්‍ර පිරිසට ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සබ සහිත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නේ මේ මහා සද්ධර්ම දානානි සංසය පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිඤාතේ සමිජ්ජතු සාදු සාදු සුපත්තේවානි දුක් වේවා සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සිතුං නන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සුපතිවා සුපතිවා සුපතිවා